ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ නවය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති කොළඹ ගම්පහ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර රාජකීය පඬිතුක මහාචාර්ය අතිපූජනීය පිටිගල විජිත නායක ස්වාමීන් වහන්සේනන් වහන්සේ. ධර්මදේශ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සංඥා විරත්තස්සන සංති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සංති මෝහා සංඥාන්ත දිත්තේං කයේ අග්ගහේසුං තේ ඝත්ත යම් තා විචරං කිලෝකේති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් නනවත් මව්පියවරුනි තරුණ මහත් මහත්තුන් දරුවනි අද මේ පිරිස වෙනුවෙන් මාත්කා වශයෙන් තබන් තිදුණිතිම එකාතකින් බුදුදහමේ සුවිශේෂ නැඹුරුවක් තිබෙන බුදුදහමේ විශාල ਵਿਚාරයක් තිබෙන දෘෂ්ටි පිළිබඳව ඔබගේ දැනුම අවබෝධ දිනු කිරීමටයි සිටුවේ මාත්‍රකා කර ගාථාව සුත්ත නිපාත සඳහන් වන මාගම්දි සූත්‍රය ඇතුළත් ගාථා ධර්මයක්. ගාථාවේ අර්ථය ගැන මුලින්ම සිහිපත් කළොත් සංඥා විරත්තස්ස නසන්ති ගන්තා සංඥාවෙන් තොර වූ ඔහුට නසන්ති ගන්තා කෙලිස් ගැට නැත පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා ප්‍රඥාවෙන් සමන්විත වූ ඔහුට මෝහය කියන එකක් ඇත්තේ නැහැ. සංඥාන්ත දික්ඨේන්ත යේ අග්ගහේසු යම් කිසි කෙනෙක් සංඥා දෘෂ්ටි වශයෙන් දැඩිව අල්ලගෙන කටයුතු කරනවාද තේ ඝට්ට යන්තා විචරාන්ති ලෝකේ එබඳු අය සමාජ එකනිකා සමග ඇලෙමින් ගැටෙමින් බැඳෙමින් වාද විවාද කරමින් කටයුතු කරන බවයි මේ ගාථාවේ සඳහන් වන්නේ. පින්වත්නි මේ ඔස්සේ ඔබට මේ ධම් දෙසුන් පවත්වන්න බලාපොරොත්තු වන්නේ දෘෂ්ටි සහ සංඥා හේතු කොටගෙන පුජ්‍යල මානසයේ ඇතිවන විවිධ හැලහැප්පීම් පිළිබඳව එහි තිබෙන දුර්විපාක පිළිබඳව ආදීනුව පිළිබඳව සිහි ගන්වමින් යථාර්ථය නැත්තම් ඇත්ත ඇතිසැටින් යමක් පිළිබඳ අවබෝධ කරගන්නේ කොහොමද කියන බවත් පැහැදිලි කිරීමට මේ සුළු වේලාවම යොමු කරන්ත කැමතියි. අපි දන්නවා කුඩා කලදී අපි කෝම් පිට්ටු තඩමින් සෙල්මත් සෙල්ලම්පත් යමින් කෙලිදොලින් පසු පසු වකවානු කොස්කොලවලට අපි මුදල් නෝට්ටු වශයෙන් හඳුන්වන් තිබුණි. ඒ වගේමයි ගල්කට මාරු කාසු වශයෙන් හඳුන්වන් තිබුණා. කලේ තිබෙන නොයෙක් මාදුලි ගස් පැලැටි විවිධ නම් වලින් එළවලු ಜಾති වශයෙන් හඳුන්වන් තිබුණා. ඒ වගේම වැලිබත් අපි යන් තියදුනා. කොම් පිට්ටු නැත්තම් පොල් කට්ටක සකස් කරගත්ත මේ බත වැලිබත අපි නමුත් වැලි කියලා දන්න නමුත් හඳුන්වන්නේ බත් නමින් වැලි වලට බත් කරන සංඥාව නම තබන් තිබුණා මින් ප්‍රකාශ වන්නේ කිමන? විවිධ නම් වලින් අපි සංඥා දෙමින් හඳුන්වා දෙමින් විවිධ දේවල් අපි හඳුන්වන්නට කටයුතු කළ බව. යම් කෙනෙක් අවදින් කුඩා කල අපි සෙල්ලම්පත් වෙනකොට සෙල්ලම් කරනකොට ඒවා කඩා විනාශ කරන්නට පෙළඹෙයි නම් අපි හැඬීමට, තැදීමට කම්පිත ප්‍රකම්පිත බවට පත්වන් තිදුණෙතිම අපි දැඩිසේ ග්‍රහණය කරගෙන සිටිය පුංචි කාලේ මේවා මේවමයි මේ වැලි තමයි බත්ම තමයි මේ වැලි අසවල් අසවල් ಜಾති කොළ මේ මේ එළවලු ಜಾතිමයි මේ ගල් කැට මාරු කාසි කොස්කල ආදී වේලි කොළ සීයේ නෝට්ටු 1000 කෝට් නෝට්ටු වශයෙන් හඳුන්වා තිබුණා. ඒ හඳුන්වා දීම කියන්නේ කිම? සංඥා සංඥාවක් දුන්නා. මේක අසවල් දෙයමයි අසවල් දෙයමයි. සංඥාව දෘෂ්ටියක් කරගත්තේ කොහොමද? අපි එසේ හඳුන්වා දුන්න නම් තබූ දේවල් ඒවාමයි කියලා දැඩිව ග්‍රහණය කරගන්න පිළිඹුණා. ඒ දැඩි උපාදාන කිරීම කියන්නේ තෝකමයි. උපාදාන කරගෙන ගත්ත නිසා දෘෂ්ටියක් බවට පත් වුණා. සංඥාව දෘෂ්ටියක් බවට පරිවර්තනය වුණා. මේ නිසා සිදුවන්නේ තිමන. සෙල්ලම්ගේ සෙල්ලම්වත් විනාශකාන්ත යමෙක් යොමු වුණොත් අපි එකිනෙකා සමග ගැටීමට යොමු වෙනවා. සංඥා හේතු කොටගෙන දෘෂ්ටි කියන දේ ජනිත වුණා, ඇති වුණා. දෘෂ්ටි ග්‍රහණයේ හේතු කොටගෙන එකිනෙකා සමග වාද විවාද කිරීමට ගැටීමට යොමුුණා. තවත් උදාහරණයක් බලන්න. අපි කියමු උපැස්සියවලක් පළදගෙන සිටිනවා කෙනෙක් උපැස්සියවලක වේ මේ ඇසට දාන කණ්ණාඩි. හොඳයි ඔය උපස්චූල කණ්ණාඩිය රතු පාටින් යුක්ත නම් බැලූ බැලූ අපට net ගැටෙන හැම දෙයක්ම රතු පාටින් නේද පේන්නේ බැරි වෙලාවත් කොළ පාට නම් කොළ පාටින් දිස් වෙනවා නිල් පාට නම් නිල් පාටින් අපිට දිස් වෙනවා කෙනෙක් කඩේකට යනවා කෙසෙල් කෙසෙල් ගන්න අමු කෙසෙල් කනක් තියෙනවා නමුත් මොහු කලඳගෙන සිටින උපැස්සිවල රතු පාට නිසා ඔහුට දිස්වන්නේ හොඳට ඉඳුණු බවක්. මේ නිසා අමු කෙසෙල් ගෙඩියක් කඩා ගන්න වෙනකොට බලා සිටින්න කොක්කඬලා සිනහසිනවා. මන්ද හේතුව නම් කිම? රතු පාට උපැස්සිවල පළඳගත් තැනත්තා වැරදි දෘෂ්ටියකට බැස ගන්න තිබුණා මේ ඉඳුන කිසල් කියලා. ඒ වගේම අපිට ඔබටත් අත්දැකීම් තියෙනවා වන්දනායම යනකොට අමු අඹ කෑලි කපලා රතු පාට හුරු කවරවල දමලා ලස්සනට තියෙනවා බැලුව බැලමට පේන්නේ හොඳට ඉඳුන බවයි නමුත් මුදල් දී සමාජයට අතට ගත්තාම අපිට දකින්න ලැබෙන්නේ කිම? අමුවෙන් කපලා කවර දමාපු අමු අඹ අඹ ජාති අඹ දකින්න පුළුවන්. වැරදි කල්පනා ওই වගේ විපර්යාසකටපත් වූ කල්පනා දෘෂ්ටි අපේ සිතේ ඇතිවන්නේ වැරදි දැක්ම හේතු කොටගෙනයි. එසේනම් සංඥා දෘෂ්ටි කියන මේ වචන දෙක අපි හොඳින් අවබෝධ කර ගන්න ඕන සංඥාවක් කියලා කිව්වේ කිසියම් වූ අපි අදහසකට බැස ගන්න සංකල්පයකට එළඹෙන මේක අසවල් අසවල් જાති නැත්තම් මේක මෙහිම්මයි කියලා ඒ බැසගත් අදහස දැඩිව ග්‍රහණය කර ගැනීම හේතු කොටගෙනයි දෘෂ්ටියක් බවට පත්වන බව. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමය දෙස බලතොත් විවිධාගමික ශාස්ත්‍රෝද සිටියා. නොඑක් මාතලී ආගමික අදහස් සංකල්ප පල කරන්ති තුන. එකිනෙකා විවිධ විවිධ අදහස් පල කරා. මේට හොඳම උදාහරණ නම් කිව්වා. අංගුත්තර නිකාය සඳහන් වන කාලාම සූත්‍රය කවුරුද දන්නේ? කාලාම කියන ගමට නොඑක් ආගමික ශාස්ත්‍රු අවදි තමන්ගේ අදහස් පළ කරන් තිබුණා. මේ මම කියන එක තමයි ඇත්ත. අන් අය කියනව බොරු. මයං සත්‍යං තුයිහම් මුසා. මම කියන්නේ ඇත්තමයි දුබකයන්ට බොරු. කාලාම වාසී මේ ගම්වැසි පිරිස දෙගිඩියාට පස්සනා විචිකිච්ඡාට පත්ුනේ කිම? එකිනෙක ශාස්ත්‍රු රවතින් එක එක මතපල කරන එක එක දේවල් කියන ඒ කියන දේවල්ම හොඳයි ඇත්තයි කියලා කියනවා එයා ගියාට පස්සේ තව කෙනෙක් අවදින් තවත් අදහසක් කියන ඒම ඇත්තයි කියන අනිත්‍ය බොරු කියනවා අපි කොමක්ද ඇත්ත කියලා දැනගන්න. කොයි කියමන්ද ඇත්තවන්නේ සත්‍යවන්නේ. කොයි කියමන්ද අසත්‍යවන්නේ බොරුවන්නේ. විචිකිච්ඡා සැකය තුන. සනරාම ලෝකස්වාමී ශාන්තිනායක බුදුහාමුදුරන් වහන්සේ වෙතට අන්තිමේ මේ පිරිස යනවා. ගිහින් තමන්ගේ කාරණේ ප්‍රකාශ කරන්න තිබුණා. ස්වාමිනී එක එක ශාස්ත්‍රු අවදීන් එක එක මතපල කරනවා. මේ මැත්තයි කියලා කියන අනිත්‍ය බොරු කියනවා. කුමක්ද අපි සත්‍යයි කියලා පිළිගන්නේ? එවිට බුදුහාමුදුර වදාළ කියනවා. කාංකනීයේච පනවෝත්ථානේ විචිකිච්ඡා උත්පන්නා. නුඹලාට සැකය උපදී යුතු තැන සැකය උපදී තිබෙනවා. සැකයක් ඇතිවීම ස්වාභාවිකයි. අස්වාභාවික නැහැ. සැක කළ යුතු තැනයි සැක ඇති වෙලා තිබෙන්නේ. සැක නොකළ යුතු තැන නොවේ. යාන්තමින් උන්වහන්සේ කරුණු දක්වමින් වදාළේ කින උන්වහන්සේ වදාළද ඔය කියාපු දේවල් ඔක්කොම අසත්‍යයි මගේ ධර්ම පමණ සත්‍යයි මගේ ධර්ම පමණක් නුඹලා පිළිපදින්න මගේ ධර්මයට පමණක් ඇහුම්කන් දෙන්න. එසේ වදාළද නැත. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ශාස්ත්‍රයේ වශයෙන් අපිට පැහැදිලි වෙන මේ සූත්‍රයෙන් උන්වහන්සේ කිසිම කෙනෙකුට බලහත්කාරයෙන් තමන් වහන්සේගේ ධර්මය අතුල් කර ගන්නට කියලා දැන ගන්නට කියලා අනුපදින් පිළිපදින්ට කියලා වදාළින. නිබද නිරන්තරයෙන්ම නිදහස් චින්තනය නිවහල් බව උන්වහන්සේ අගේ කොට සැලකුවා. ඒ විතරක් නෙවෙයි. අන් සතුන්ට වඩා මනුස්ස සත්වයාට යමක් පිළිබඳ අවබෝධ කර ගැනීමේ ශක්තිය ඒ ඥානමේ ශක්තිය තිබෙන බව බුදුහාඳුර හොඳින් අවබෝධ කරගෙන සිටියා. මින්සා සතන්තව ස්වාධීන ස්වෛරීව කිසිවකටවත් Taman ගැති බවටපත් නොවි කිසිදු අදහසකට ගැති නොවි ස්වාධීනව ඇත්ත ඇතිසැටින් දකින්ත මග දකින මග උන්වහන්සේ පැහැදිලි කොට දැක්වුවා. ඇතම් විට කෙනෙක් කියන්ට පුළුවනි අතීතයේ සිට පැවතගෙන නිසා යමක් සත්‍යයි කියලා. එසේත් නැත්නම් පොත්පත් තුළ ඇතුළත් නිසා සත්‍යයි කියන්න පුළුවන්. එසේත් නැත්නම් ගුරුවරයා කිව්ව නිසා හරි ඒ පිළිපැදිය යුතුයි අනුගමනය කළ යුතුයි කියලා කෙනෙක් සිතන්ට බැරි කමක් නැහැ. මේ ආදි වශයෙන් අතීතයේ සිට පැවතගෙන එන යම් කියමන් ප්‍රකාශයක් පොත්පත්වල තිබූ පමණින් හෝ වේවා සුතමේ ප්‍රඥාව ඔස්සේ සුතමේ කියන්නේ ඇසීමෙන් ලැබෙන යමක් පිළිබඳ දැනුම අවබෝධය ඒ ඔස්සේම තමන් ගැති බවට පත්වලා යමක් පිළිබඳ විනිශ්චයට බැස ගන්නට හිමවන්ත එපා. වගේම මා තක්ක හේතු මා ණය හේතු අසවල් කරුණ නම් තර්කානුකූලයි. තර්කයට න්‍යායට ගැළපුණු පමණින් යමක් සත්‍යයි පිළිගැනීමට යොමුවන්ට එපා. මන්ද හේතුව නම් කිම? තර්කයේ තුලින් සත්‍ය කරා යොමු වීමට යම් ප්‍රමාණකට උදව්වක් වුණ නමුත් ඒ තුලින් වැස ගන්නා වූ නිගමනය අසත්‍ය වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ශ්‍රුතිය පිළිබඳවත්, තරකී පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ඔස්සේම සත්‍ය කරා ගමන් කිරීමට අපහසුයි කියන බව. මේ නිසා හරියට තරක කළා වැරදි නිගමවලට යොමු වන්න. වැරදියට තරක කරලා හරි නිගම වලටත් එළඹෙන්න පුළුවන්. මේ නිසා තරකයේ තිබෙන අවිනිශ්චිත බව ඒ වගේම පෙර සිට අසාගෙන ලබන දේවල් වල ඒවායේ තිබෙන අවිනිශ්චිත භාවය බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දෙමින් යමක සත්‍ය සත්‍යතාවේ මැන ගැනීමට ඒකායන ඥාන මාර්ගයක් වශයෙන් ශ්‍රුතිය සහ තර්කය නැත්නම් බුද්ධිවාදී අදහස් නොගැලපෙන බව පෙන්වා දෙන්න තිබුණා. එහි තිබෙන අවිනිශ්චිත භාවය. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් පරපුරෙන් පරපුරට මගේ සීයල මුත්තලාච්චලාදි වශයෙන් සත්මුතු පරපුරේම කනින් කනට අසාගෙන එනු ලබන යම් යම් ප්‍රකාශය. ඒ නිසා මේ සත්‍යයි කියලා පිළිගන්න කෙනෙක් බැරි කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදා ඒ බුදු ප්‍රකාශය අපපටිහි කතා පිළිගත නොහැකි ප්‍රකාශන අර්ථ ශූන්‍ය ප්‍රකාශය කවරදාවත් නුදුට විරූප යමෙක් පිළිබඳ වේවා යම් අදහසක් පිළිබඳ වේවා. තදින් කෙනෙක් ඒ අදහසේම බැසගෙන සිටිනම් ඔහුට කවදාවත් සත්‍ය දකින්න පුළුවන් කමක් නැහැ. ලක්ෂණ උපමාවලින් බුදුහාඳුර මේවා ඉතිබෙන අවිචාරවත් බව, අවඩදායක බව පෙන්වා දී වදාළ තියෙනවා. එක උදාහරණයක් පමණක් කියන්ට කැමතියි. සතර මං හන්දිය කියන කෙනෙක් ඉනිමගත් තනන කෙනෙක් කවදින් අසන ඔබ මේ ඉනිමගත් තනන්නේ ඇයි මම මේ ඉනිමග තනන්නේ ප්‍රාසාදයකට නැගීම පිණිසයි හොඳයි ඔය කියන ප්‍රාසාදය මොනවෙන් හදපු එකක්ද කොහි පිහිටා තිබෙනවද එසේත් නැත්නම් කට්ටු කීයකින් යුක්තද වහල සෙවිලි කර තිබෙන්නේ මොනවාන්ද? මේ ආදි වශයෙන් කරුණ විමසුවත් ඔහු කිසිවක් දන්නේ නැහැ. කවරදාවත් නොදුට විරු නොදකු ප්‍රාසාදයක් ගැන කතා කරනවා. ඒ වගේම කවරදාවත් නොදුට විරු ජනපත කල්යාණියක් පිළිබඳ කතා කරනවා. යායිමස්මින් ජනපද කල්යාණි තං අහං ඉච්ඡාමි තං කාමි යම් මේ ජනපද කල්යාණයක් සිටිනවද ඇයට මම කැමති කියනවා නමුත් ඇයගේ විස්තර ඇසුවතින් කිසිවක් දන්නේ නැහැ මේ වගේ වදන් අර්ථ ශූන්‍ය අර්ථවත් බවින් තොර වෙච්ච නිෂ්ප්‍රකාශයන් හැටියටයි බුදුදහම් පෙන්වා දුන් තබන්නේ එසේනම් ඔබත් කවුරුත් කැමති නේද? සත්‍ය කරා යොමු වන්න. අසත්‍යයෙන් සත්‍ය කරා යොමු වීමට මඟ. කොහොමද අපි යමක සත්‍ය අසත්‍යතාව මැනගන්නේ? ඒ සඳහා තිබෙන බාධකයෝ නම් කිම? බාධක තමයි ඒ සංඥා දෘෂ්ටි වශයෙන් අපි යමක් පිළිබඳ තදින් වැස ගැනීම. ඒ අතුරුන සුවිශේෂයි දෘෂ්ටි ග්‍රහණය. දෘෂ්ටියක් කියලා කියන්නේ මොනවද? එහි විවිධාර්ථ තියෙනවා. දිට්ඨි කියනකොට තද විශ්වාසය, දැකීම, පෙනීම, වැරදි විශ්වාසය, වැරදි දර්ශනය, මිත්‍යා දෘෂ්ටිය, දෘෂ්ටි සංයෝජන. දෘෂ්ටි සංයෝජන කියන්නේ කිමද? විපරීත දෘෂ්ටි නැම්ති රැහන වැරදි දෘෂ්ටි හරියට උපමාවකට දක්වන රැහනක් හා සමාන. දිට්ඨි සම්පන්න කියලා වචනයකුත් තියෙනවා. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වීම දෘෂ්ටි සම්පන්න, දිට්ඨි සම්පන්න කියලා දැක්වෙනවා. දිට්ඨි කියන වචනේ විවිධාර්ථ. දිට්ඨි විසූකන විසූකණං කියලා දැක්වෙනවා. දිට්ඨි කන්තර් කියලා දක්වනවා. දිට්ඨි විප්‍රාන්තිතං කියලා දක්වනවා. දිට්ඨි නිඥානක්ඛන්ති. මේ විදිහට දිට්ඨි කියන වචනය ඔස්සේ විවිධ සන්දර්භයන් තුළ විවිධ සූත්‍රයන් දක්වන නිසා ඒ ඒ තැන්වල මේ දිට්ඨි කියන වචනේ භාවිතාවේ තිබෙන ආකාරය නුවණින් විමසා බැලීමෙන් ඕන අවස්ථාවට උචිත වූ අර්ථය ගන්න. එකම වචනේ වුණත් විවිධාර්ථවල විවිධ අර්ථයන්ගෙන් යුක්තයි. එකම අර්ථයක් නෙවෙයි. දෘෂ්ටි ග්‍රහණය තමයි ප්‍රධාන වශයෙන් සත්‍ය කරා යොමු වීමට තිබෙන බාධකයක් බවට පත්වන්නේ. දැන් මෙහිදී ඔබට කවුරුත් දන්න තව උපමාවකින් මා පැහැදිලි කරන්නට කැමැති දෘෂ්ටි ග්‍රහණයේ තිබෙන සාවද්දතාව ඔබට මතකද ඇතෙක්ව පරීක්ෂා කළ ඇත්ගාලේ සිටින ඇතෙක්ව අන්ධ පිරිසක් ලවා රජතුමෙක් පරීක්ෂාවට යොමු කරනවා ඇතා පිළිබඳ එක එක තැන් වලින් අන්ධ පිරිස ස්පර්ශ කරලා විවිධ මතවලට දෘෂ්ටි වලට වැට ගන්නට දුනා කෙටි කොට කිවතොත් ඇතාගේ හිස ස්පර්ශ කරපු පිරිස ඇතා හරියට කලගිඩියක් වගේ කිව්වා. කලගිඩියක් වගේ ඇතා. අන්න කලගිඩියක් වෙන දෘෂ්ටි ඇති කරගත්තා. තව පිරිසක් ඇතාගේ කන ස්පර්ශ කර පිරිස ඇතා කුල්ලක් වගේ කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. ඇතාගේ දල ස්පර්ශ කළ අය ඇතා සී අපි ගොවිතැන් කරන්ට ගන්න ඒ නගුතේ සීවැල වැණී කියන දෘෂ්ටියක් ඇති කර ගන්නට යුතුය. ඇතාගේ ශරීර ස්පර්ශ කළ පිරිස ඇතා හරියට වී විස්සක් හා සමානයි. දෘෂ්ටියක් ඇති වුණා. හොඬේ ස්පර්ශ කරපු පිරිස මොකද්ද කිව්වේ? ඇතා හරියට නගුලිස හා සමානයි. නගුලිස හා සමානයි. කකුල් ස්පර්ශ කර පිරිස අන්ධ පිරිස අතහරි තැඹක් කාවෙන් සමානයි කියලා දෘෂ්ටියක් ඇත කරගත්තා. කනවා පෙදෙස අතපත ගාපු ස්පර්ශ කරු පාන්ද පිරිස. අතහරිත වංගිඩියක් වගේ කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. නගුට ස්පර්ශ කර පිරිස අතා මෝල් ගසක් වගේ කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. ඇතාගේ වර්ගය ස්පර්ශ කර අන්ධ පිරිස ඇතා හරියට මුස්නක් වැනියයි. ඒ කියන්නේ කොස්සක් වගේ කියලා දෘෂ්ටියක් ඇති කර ගන්න තිතුණා. දැන් අන්තිමේ රජතුමාට මහ ප්‍රශ්නයක්. අන්ධ පිරිස එක එක මතවල දෘෂ්ටිවල බැසගෙනයි සිටින්නේ. ඇතා මේ වගේමයි, ඇතා කුල්ලක් වගේමයි. අනික කියන ඇතා හරියට කොස්සක් වගේමයි. එකිනෙකා වාද විවාදී දුන. මයං සත්‍යං තුයං මුසක්. මම කියන්නේ ඇත්තමයි නුඹ කියන්නේ බුරුමයි. අන්තිමේ සිදුවුණේ කිම? එකිනෙකා වාද විවාද කරද්දී එයින් නොනවති අනකොටා ගන්නටත් පිළිබුණා. අමාරුවෙන් තමයි රජතුමා මේ අයව බේරන්ට යුතුනේ. ඒ අය මේ ගස්ඨණයෙන් බේර ගන්නට යුතුනේ. මේන් ප්‍රකාශ වන්නේ කිම? දෘෂ්ටි ගතිකයාගේ ස්වභාවය. උපාදානී දුන අය දෘෂ්ටිය. දෘෂ්ටියක් උපාදාන කිරීම. උපාදාන කියන්නේ උපදදාති උපාදාන. දැඩිව අල්ල ගැනීම. ඒ අදහසේ කරවට බැස ගැනීම. ඒක තමයි උපාදාන. උපාදාන කිරීම තමයි එකාතකින් වැරදිම දේ. දෘෂ්ටියක් ඇති කරගත්තා ඇති කරගත්තා මදිවට එය දැඩිව ග්‍රහණය කරගත්තා. දෘඩක් ග්‍රහණී යෙදීම නිසා එබුදු කෙනාට කවරදාවත් සත්‍ය දැකීමට හැකියවන්නේම නැහැ. ඇත්ත ඇතිසැතින් දකින්න බෑ. යථාර්ථාවබෝධය, සත්‍යාවබෝධය, ධර්ම චක්ෂු ඥානයි. මේ වගේ වචන වලින් සඳහන් කරන්නේ යමක් පිළිබඳ ඇත්ත ඇතිසැතින් දැකීමේ නුවණ. ඒ ඇත්ත ඇතිසෙටින් දැකීමට ලොකුම බාධකයක් බවට පත්වන්නේ සංඥා දෘෂ්ටි වශයෙන් දැඩිව ග්‍රහණය කර ගැනීමයි. එදා බුදුරජාණන් වහන්සේ දවසේ නොඑක් දෘෂ්ටිවල බැසගත් අය සිටියේ බව ওই පිරිස දන්නවා. විශේෂයෙන්ම බ්‍රහ්මජාල සූත්‍රයේම එවන් 62ක් ගැන දක්වනවා. මහා වග්ගයේ සඳහන් වන දෘෂ්ටිවාද 16ක් ගැන. අග්ගි වච්චගොත්ත සූත්‍රයේ දක්වන එවන් 10ක් පිළිබඳ මේ අන්දමින් සංඛ්‍යාත්මකව කියන්ටත් බැරි තරම් දෘෂ්ටි එදා ಭಾರತයේ පුරා පැතිර පැවතුණා. පින්වත ಭಾರತයේ පමණක් නෙවෙයි පෙරදිග අපරදිග හැම පැත්තකම දෘෂ්ටිගතකයෝ විහිවන්ති තුන. දෘෂ්ටිගතකයන් වැඩි වෙන තරමට සත්‍ය යටපත් වෙනවා. අසත්‍ය මතුවෙනවා. අසත්‍ය මතුවෙලා මෝහයට නැඹුරු වෙලා අන්ධකාරයේ අතපත ගාන ස්වභාවයක් ඇති වෙනවා. එසේනම් ඇත්ත ඇතිසැටින් දැකීමට කැමති අය කල යුත්තේ කිම? දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. දෘෂ්ටි ගතිකත්වයෙන් තොර වෙලා දර්ශන සම්පත්තියෙන් යුක්තව දර්ශන සම්පත්තිය ඇති කර ගන්නට බෞද්ධයානම් දෘෂ්ටි ගතිකයෙකු නොවිය යුතුයි. දාර්ශනිකයෙකු විය යුතුයි. දාර්ශනිකයෙක් විය යුතු. ලොව දාර්ශනිකයෝ නම් අල්පයි සල්පයි සුළු පිරිසයි. අදත් බටහිර මෙන්ම පෙර දිගත් විවිධ දාර්ශනිකයන් ගැන කතා වෙනවා. සමහර විට දාර්ශනික නමින් පෙනී සිටින ඊනියා දාර්ශනිකයෝ සිටිනවා. කොහොම නමුත් සැබෑ දාර්ශනිකයෙක් බවට පත්වන්නේ නම් දෘෂ්ටි ග්‍රහණයෙන් තොරව සතන්ත්ව ස්වාධීන ස්වෛරීව විචාර බුද්ධියෙන් යුක්තව යම් දෙයක් පිළිබඳ විමර්ශන බුද්ධියෙන් කටයුතු කරන්නාටයි සත්‍ය කරා යොමු වී යොමු විය හැකි වන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය කරා ගමන් කරන මඟ ඔබට අපට මැනවින් පෙන්වා දී තිබෙනවා. බෞද්ධයෙක් නම් දර්ශන සම්පත්‍ය ඇති කරගත යුතුයි. බුදුදහම කියලා කියන්නේ දර්ශනයක්. සමාර්ථ ආගමක් කියලා ආගමක්ද දර්ශනයක්ද කින්දමන්ද වියතුන් අතරත් වාද විවාද තියෙනවා. බුදුදහම ආගමික පැත්තෙන් සලකතොත් වත් පිළිවෙත් පුද පූජා වන්දනමාන ඒවත් අගේ කොට සලකනවා. ඒ වාගේ කොට සලකන්නේ කිමයි? සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීමට උපකාරවත් නිසා. මිත්‍යා දෘෂ්ටියකට කවරදාවත් සම්‍යක් දර්ශනය ඇති කර ගන්න අමාරුයි. ඒ සම්මා දර්ශනය සම්මා දිට්ඨිය ඇති කර ගන්නට නම් බුදුරුවන ධම්රුවන සංගරුවන පිළිබඳ අචල පැහැදීමක් ඇති කර ගන්නට ඕන. ඒකට කියනවා සද්ධාව. සද්ධාව කියනකොට අවිචාරවත්ව ඇති කරගත් එකක් නෙවෙයි. විචාර බුද්ධියෙන් මනමින් කරුණු විමසා බලා ඇති කරගත්තා වූ පැහැදීමක් වෙන්න ඕන. සද්ධාව එකාතින් සද්ධා ධන. තුන්ම ධනයක් තමයි ඔබට අපට තියෙන සද්ධාව. සද්ධාවෙන් ප්‍රෝකිත වන්දනමාන කිරීමට වත් පිළිවෙත් තුල යෙදීමට දන් දීමට සිල් රැකීමට මේ ආදී ගුණධර්ම සම්පූර්ණ කර ගැනීමට සිත නැඹුරු වන්නේ නැහැ මිච්ඡා දිට්ඨිය තාමත්ම නරකම දෙයක්. නරකම දෙයක්. දසවැදෑරු මිත්‍යා දෘෂ්ටියක් ගැන කියනවා. නත්ති දින්නා, නත්ති ඉත්තා, නත්ති හුතං, නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ ආදි වශයෙන් දක්වන. දීමේ පරිත්‍යාගී ආනිසංස නැත. කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම බුද්ධ උතුමන් වහන්සේලා වැඩ සිටියා කියලා පිළිගැනීමකුත් නැහැ විශ්වාසයක් නැහැ යහපත්මකට පිළිපන් උත්තමයන් පිළිබඳ අවබෝධයක් පිළිගැනීමක් නැහැ. වැඩිවීමට බුදු පූජා පැවැත්වීමින්ද වැඩක් නැහැ කියන අදහස. මිත්‍යා දෘෂ්ටි බව ඊ타ත්ම නරකම නරකම දෘෂ්ටිය තමයි මිත්‍යා දෘෂ්ටි. මිච්ඡා සංකප්ප ගෝචර මිත්‍යා දෘෂ්ටිවල වැසගත් කෙනෙකුට සද්ධා සිතක් ඇතිවන්නේ නැහැ සද්ධා සිතක් ඇතිවන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනෙකුට සම්මා දිට්ඨියක් ඇති කර ගැනීමේ වැදගත්කම බුදුදහමික පැත්තකින් අවධාරණය කරනවා සම්මා දිට්ඨි කියන්නේ එතකොට අර මිච්ඡා දෘෂ්ටියට වඩා හාත්පසින් වෙනස් වූ ඒ වගේම දෙලොව යහපත සලසන නිවන් සුව පසක්කර ගැනීමට සතක් සාන්තියක් වෙන දැක්ම. දිට්ඨි කියන්නේ දැක්මක්. හොඳ දැක්මක් ඇති කර ගන්නතෝ. හොඳ දැක්මක් ඇති කරගත්ත කෙනෙකුටයි ඒ යහපත් සංකල්පනා ඇතිවන්නේ, සිතවිලි මතුවන්නේ. හොඳ මෙහෙවරක් ගැන හිත නැඹුරුවන්. දැක්ම සහ මෙහෙවර. විෂන් මිෂන් කියලා ඔය හඳුන්වන ආයතනවලක් ගහලා තියෙන දැකලා ඇති. දැක්මක් ඇති කරගන්න සම්මා දිට්ඨිය අවශ්‍යයි. සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට නම් මා මුලින් සඳහන් කළ මිත්‍යා දෘෂ්ටියෙන් සපුරා බැහැරවන්න. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වූ කෙනෙකුට පමණක් නෙවෙයි බැහැර වූ පමණින්ම ඇතිවන්නේත් නැහැ. Taman ස්වාධීන කෙනෙක් වෙන්න ඕන. ස්වාධීන කියන්නේ Tamanගේ චින්තනය ස්වාධීන කරගන්න ඕන. සිතා මතා වැඩ කිරීමට ශක්තතාවය හැකියාව තිබෙන මිනිසා කිසිවෙකුට පිළිබඳ වේවා කිසියම් අදහසක් පිළිබඳ වේවා දැඩිව ග්‍රහණය කර ගැනීම නොහොබේ. එසේ කරගත් අය තමයි වාද විවාද කරමින් ඇනකොටා ගන්නමින් මරා ගන්න තිබුණා. වර්තමානයේ බරතෝ අද තිබෙන ලොකම දෘෂ්ටිග්‍රහණය පක්ෂග්‍රහණය බව කිව යුතු තිබෙනවා. දේශපාලන වශයෙන් පක්ෂග්‍රහණ යෙදීමත් දෘෂ්ටිග්‍රහණයයි. පක්ෂයක් අවශ්‍යයි. රටේ පාලනය සඳහා. ඒ ග්‍රහණය දැඩිව ග්‍රහණය කිරීමයි නොහොබී සුදුසු වන්නේ නැත්තේ. Taman ස්වතන්ත්‍රව හිතන සිතනවා නම් හරි කවුද නරක කවුද කින්ද මන්ද රටට දැයට සමයට හිතකාමී සිතකාමී අදහස් තිබෙන කොයිකද කවුද කින්ද මන්දයි තම තම නැනනුවණින් විනිශ්චයට බැසගත යුතු තියෙනවා. අන්න ඒ ඔස්සේ කටයුතු කළොත් මේ එකිනෙකා සමග තිබෙන වාද විවාද එනකොටා ගැනීම වර්ජන තර්ජන ගර්ජන බලන්න මේ වර්තමාන මේ රටේ කොයිතරම්නම් වර්ජන තියෙනවා රාජ්‍ය ආයතන ගත්තාම හැම වෘත්තියේ මේ පැත්තෙන් ගත්තාම එක එක වර්ජන වර්ජන ඇති කරගන්නේ සමාර්ථ සම්‍යක් දෘෂ්ටියෙන් තොරව මිච්ඡා දෘෂ්ටියෙන් සමන්විතව පටු චින්තනින් යුක්තව පටු චින්තනය කියලා කිව්වේ පටු අදහස් තමන්ගේම මතය තමන්ගේම අදහස මගේම මගේම අදහස තමයි ඇත්ත අන් අදහස් අසත්‍යයි බොරු. ඒ අදහසින්මයි යමක්කට බැසගන්නේ. එබඳු කෙනාට කවරදාවත් යථාර්ථය දැකීමට පුළුවන් කමක් නැහැ. ඇත්ත ඇති සැටින් දකින්න බෑ. ඉබන්දෝ තමයි හැමදාමත් එක එක වර්ජන කරමින්, තර්ජන කරමින්, වාද විවාද කරමින්, අනකොටා ගනිමින්, ගහ ගනිමින්, බැන ගනිමින් කටයුතු කරනු ලබන්නේ. තේ ඝට්ට යන්තා විචරන්ති ලෝකේ. සංඥා දෘෂ්ටි වශයෙන් තදින් වැසගත්තු සමාජයේ ඉතිනිකා සමග වාද විවාද කරමින් අනකොටා ගනිමින් හැසිරෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදා. ප්‍රඥාවෙන් යුක්ත වූත මෝහය නැත. මෙතන කියන මේ ප්‍රඥාව ආගමික ධර්මානුකූල අර්ථය නම් විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත කෙනාට මෝහය කියන එක ඇතිවන්නේ නැහැ. මෝහ කියන්නේ මුලාවයි. අවිද්‍යාව කියන්නේ තෝකමයි. මෝහ යන අවිජ්ජෙහි සංඥා. දම්පිය අටුවා ගැටපදයේ සඳහන් වයි. මෝහ කියලා කියන්නේ අවිද්‍යාවට කියන නමක්. අවිද්‍යාව, මෝහය, මුලාව, සත් ඇත්ත ඇති සැටින් දැකීමට බාධාවක් තමයි මෝහය අවිජ්ජාව මුහදුරටපත් වූ ජන සමාජ අවිද අඳුරටපත් වූ ජන සමාජ සත්‍ය දකීමට නොහැකිව වාද විවාද කරමින් නොයෙක් අන්දු සරුවල් ඇති කරගෙන සමාජය හැසිරෙනවා එකාතකෙන් දෘෂ්ටිගත කියලා. සංඥා විරත්තස්සන සාන්තිගන්ත. සංඥාවෙන් තොරව හොත අතන මෙතන ගන්ථා කියන කිව්වේ ධර්මානුකූල අර්ථය නම් කිම? කෙලස් ගැට නැත. කෙලස් ගැට. කෙලස් කියන සිත් දූෂිත කරන දේ. වෛරය, ක්‍රෝධය, තරහව, පලිගැනීම, මකුත බව, මානෙ මේව තමයි කෙලස්. සිත් දූෂිත කරනවා. එතකොට දූෂිතවන්ත හේතුවක් තමයි සංඥා වශයෙන් යමක් පිළිබඳ තමන් තදින් වැස ගැනීම. එතකොට ඒ කෙලෙස්ගත ඇති නොවීමට නම් කල යුත්තේකම විචාර බුද්ධියෙන් යුක්තව ඇත්ත ඇතිසැකින් දැකීමට යොමු වීමයි. ඒ සඳහා දෘෂ්ටිගතිකත්වයෙන් තොරවන් තත්ත්වන. සංඥා දෘෂ්ටි වලින් තොර වූ උතුමන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේ පසේ බුදුහාමුදුරන් වහන්සේලා රහතන් වහන්සේලා හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේලා සමග එකිනෙකා ඒ කියන්නේ කෙලෙස් බරිත අන්තෝ ජටා බහි ජටා වගේ ඇතුළතත් පිටතත් කෙලෙස් ගැට වලින් සමන්විත වූ මිනිසා මිනිස්සු අවදින් වාද විවාදයේ බැඳුණා. නමුත් උන්වහන්සේලා ඒ අය සමග වාදේ පැටලෙන් තිබුණේ නැහැ. මන්ද හේතුව නම් කිම? වාද කියන දේවල් ඇතිවීමට හේතු භූත වන සියලු සාධකියෝ උන්වහන්සේලා විනාශ කරපු නිසා. ඒ නිසා උන්වහන්සේලා සාන්ත ස්වභාවයෙන් යුක්තයි. හැමදෙනාගේම අදහස් වලට අහුම්කම් දෙමින් උන්වහන්සේලා සත්‍ය ප්‍රකාශ කරන්ට දේශනා කිරීමට යොමු වෙනවා. දැන් මීට වඩා දෙසම දික් කරන්ට පුළුවන් කමක් නැහැ. ඔබ හැමදෙනාමත් එහෙනම් මේ කියපු ධර්ම කරුණු සිතට අරගෙන සංඥා දෘෂ්ටි වලින් තොර වෙලා දෘෂ්ටි ග්‍රහණ උපාදාන කිරීම දැඩිව අල්ලා ගැනීම යමක් පිළිබඳ මමයේ මාගේ ආදී වශයෙන් දැස ගැනීමෙන් තොරව ස්වතන්ත්ව ස්වාධීන ස්වෛරීව කටයුතු කරන්ට දර්ශන සම්පත්‍ය ඇති කර ගන්නට ඒ ඔස්සේ ඔබට පුළුවනි සම්‍යක් දෘෂ්ටි ඇති කරගෙන සම්‍යක් දර්ශනීය මත කරගෙන උතුම් නිර්වාණ මාර්ගය අනුගමනය කොට උතුම් නිවන් සුව පසක් කර ගැනීමට දෙලොව සාන්තුදා කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ සදා ඔබ සෑම දිනාට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා සමදෙනාට පෙරුවන් සරණයි දෙවියන්ට පින් අනුමෝදන් කරමු එතාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා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 අවසන උතුම් නිවන් සුව පසක් කර ගන්නට මේ පින් සතක් සාන්තියක්ම වේවා ආදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොළඹ නවයේ ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශය අංශාධිපති කොළඹ ගම්පහ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්මවාගීශවර රාජකීය පඬිතුමා මහාචාර්ය අතිපූජ්‍ය පිටිගල විජිත නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංතතියක් ඕකසට් පටයක් ලබා ගත හැකි කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට තිරුවන් සරණයි